අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ මේ සංසාර ගමන කියලා කියන්නේ බොහොම වේදනාකාරී වැඩපිළිවෙලක් සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා අපට අත්දකින්න විඳීම් තුන් ආකාරයකට විග්‍රහ වුණත් දුක් වේදනා රාශියක් අතරතුර තමයි සැප වේදනා මාත්‍ර උපේක්ෂා වේදනා මාත්‍ර සසර ගමනේදී අපට අත්දකින්න වෙලා තියෙන්නේ. ඉතින් සැප වේදනා සහ උපේක්ෂා වේදනා වලට සාපේක්ෂව 90%කට වැඩිය දුක් වේදනා විඳින්න වෙලා තියෙන මේ සසර ගමනේ ඉඳීමේ අර්ථය කුමක්ද කියලා තේරුම් අරගෙන සංසාර ගමනේ නැවත කවදාවත් දුක් වේදනා මාත්‍රයකටවත් හසු වෙන්නේ නැතුව සියලුම වේදනාවන්ගෙන් නිදහස් වුණු සදාකාලික ශාන්තියක් වුණු නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නයි මේ සූත්‍ර ධර්ම විවරණ තුලින් පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ ජයමග රූපවාහිනී නාලිකාවත් බලාපොරොත්තු වෙන්නේ සංසාර දුකෙන් නිදහස් වෙන්න හේතු වෙන විදිහට මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යන්න. ඒ අනුව අද දවසේත් අපි තාම වටිනා කියන සූත්‍ර දේශනාවක් තෝරගත්තා. අපි සාකච්ඡාවට බඳුන් කරන මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ බ්‍රාහ්මණ වර්ගයේ තියෙන බොහොම අපූර්ව සූත්‍ර දේශනාවක්. දේශනාවේ නම පින්නත්නි බ්‍රහ්මායු සූත්‍රය. අපි දන්නවා අපේ ජීවිතවල කෙනෙකුට අවබෝධයකටපත් වෙන්නට නම් එයාගේ ජීවිතේ ශ්‍රද්ධාව කියන ගුණ ධර්මය. ඒ ශ්‍රද්ධාව කියන හැඟීම අතිශයින්ම බලවත් වෙන්න ඕන කියලා. මේ ශ්‍රද්ධාව කියන ගුණ ධර්මය ශාසන ඉතිහාසයට විල බැලුවට පස්සේ අපට තේරෙනවා බුද්ධ බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ අවබෝධයකටපත් වුණ අයගේ මානසිකත්වයන්ට එබිල බැලුවම සංසාර ගමන පුරාවටම ඒ අයගේ ශ්‍රද්ධාව කියන ගුණධර්මය නැවත නැවත චිත්තසංතානවල ඇති වෙලා තියෙනවා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල නිවන් දැකපු අයගේ ජීවිත අරගෙන බැලුවොත් ඒ අය කාශ්‍යප බුද්ධ ශාසනයේ නැත්නම් කකුසඳ කියන බුද්ධ ශාසනේ නැත්නම් ඊට කලින් සුමේදාදී ඒ උතුම් සම්මා සම්බුද්ධ ශාසනවල හරි දීපංකර සම්මා සම්බුද්ධ ශාසනවල හරි මේ මොන කුමන හරි සම්මා සම්බුද්ධ ශාසන කිහිපයකම ශ්‍රද්ධාදී ගුණධර්ම පුරුදු කර කර පුරුදු කර කර තමයි ඇවිල්ලා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බලයක් බවට පත් කරගෙන අවබෝධයට පත් වෙන සසර දුකින් නිදහස් වෙලා තියෙන්නේ. එතකොට අපේ ජීවිතවලත් මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය තුළ ශ්‍රද්ධාව කියන ගුණාංගය ශ්‍රද්ධාව කියන චිත්තාංගය ශ්‍රද්ධාව කියන ගුණ ධර්මය ඒ හැඟීම පුළුවන් තරම් බලවත් කරගන්න වෙනවා අපිට. ඒකට සීමා මායිම් නැතුව සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන මට්ටමට සරිලනසේ මේ ශ්‍රද්ධාව කියන ගුණ ධර්මය වර්ධනය කරන්න ඕනේ. පුඤ්ඤාභි සන්ද කියන සූත්‍රේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුට තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අරමුණු කරගෙන චිත්තසංතානයේ උල්පතකින් නැගෙන දිය දහරාවක් වගේ නැවත නැවත ඉපදීම තමන්ගේ පැත්තට මහා පුණ්‍යස්කන්ධයක් ගලන්නට හේතුවක් කියලා පුඤ්ඤාභි සන්ද සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. තමන්ගේ පැත්තට මහා පින්කඩක් ගලන වැඩ පිළිලක් තමයි කියලා මේ බුදු ගුණ මානසිකාරය. එතකොට අපිට අපේ ජීවිතයේ බුදුගුණ මානසිකාරය තුළින් ශ්‍රද්ධා මතු කරගන්න පුළුවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව ඒ ගුණ කාය රූප කාය පිළිබඳව දේශනා කිරීම තුළින් ශ්‍රද්ධා මතු කරගන්න පුළුවන් ඒ පුණ්‍ය ගංගා උපදවා ගන්න පුළුවන් ඊළඟට අපිට පුළුවන් මේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාම කාය රූප කාය පිළිබඳව ශ්‍රද්ධා උපදින විදියට සාකච්ඡා පැවැත්වීම තුළින් පොතපත කියවීම තුළින් බුද්ධානුස්සතිය ආදී භාවනා පැවැත්වීම තුළින් අපේ ජීවිතවලට පුණ්‍යස්කන්ධය අපේ පැත්තට හරව ගන්න. අද අපි දේශනාවට අපිට નિયમિત සූත්‍ර දේශනාවක් අපේ පින්නතුන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයට මහා පුණ්‍යස්කන්ධයක් ගලන්නට හේතු වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ පුරාවටම තියෙන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසීමාන්තික ගුණකාය. ඒ නිසා හොඳට ශ්‍රවණය කරන්න කියලා අපි මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම සිහිපත් කරනවා. එතකොට සූත්‍ර දේශනාවේ නම බ්‍රහ්මායු සූත්‍රය. මේ බ්‍රහ්මායු සූත්‍රයට හේතු භූත වුණ කාල වකවානුවේදී තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පින්වත්ති වැඩ වාසය කළේ විදේහ කියන දනව්වේ තවත් භික්ෂුන් වහන්සේලා 500 නමක් සමග සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල බොහෝ අවස්ථාවල තමන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා නැත්තම් ශ්‍රාවකයන් වහන්සේලා විශාල පිරිසක් එක තමයි ගමින් ගමන ජනපද චාරිකාවල ලොව සතට ධර්මයේ බෙදා දෙමින් ගමින් ගමට වැඩලා තියෙන්නේ. ඉතින් මේ සිද්ධිය වෙච්ච දවසේ සිද්ධිය වෙච්ච කාලේ තථාගතයන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලා 500 නමක් සමග තමයි මේ විදේහ කියන දනව්වේ චාරිකා කරමින් සිටියේ ලෝක සත්‍යයට හිතසුව පිණිස. මෙන්න මේ කාලයේ පින්නත්නි මේ විදේහ දනව්වට ආසන්නයේ තිබුණා මිතිලා කියලා නුවරක්. මෙන්න මේ මිතිලා කියලා නුවරේ හිටියා අවුරුදු 120ක් විතර ආයුෂ තියෙන. ජරා ජීර්ණ වුණ, වෘද්ධභාවයට පැමිණුණු, මහලුභාවයට පැමිණුණු ත්‍රිවේදයේ පරතරට ගියපු ව්‍යාකරණ නිරුක්ති ආදීෙහි අති දක්ෂයෙක් වුණා. ඒ විතරක් නෙවෙයි මහා පුරුෂ ලක්ෂණය පිළිබඳව ලොකු අවබෝධයක් තිබුණු බ්‍රහ්මායු කියලා බ්‍රාහ්මණයෙක්. මෙතුමාගේ වයස අවුරුදු 120යි. එතකොට අපි හිතුවොත් එහෙම අවුරුදු 120ක බ්‍රාහ්මණයෙක්. ජටා බැඳපු අවුරුදු 120ක බ්‍රාහ්මණයෙක් කියද්දී අපිට හිතා ගන්න පුළුවන් මේ බ්‍රාහ්මණතුමාගේ රූපකාය කොහොම තියෙන්නේ නැද්ද ජීවිතේ කොහොම තියෙන්නේ නැද්ද කියලා. හැබැයි මෙතුමා ජීවිතයේ අත්දැකීම් තුලින් පරිණත වෙලා ත්‍රිවේදාදී තුලින් පරිණත වෙලා තාමත් යම් කිසි විදිහක නිරෝගීමත් ස්වභාවයකින් ඇවිදලා කියලා හිටපු බ්‍රහ්මණ තුමේ. මෙතුමාටත් පින්නාති ආරංචි වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදේහ ප්‍රදේශයෙහි සැරිසරනවා කියලා. හැබැයි මෙතුමට පොඩි සැකයක් පහළ වෙලා තිබ්බා. මොකද මේ පහළ වෙලා තිබ්බ සැකය දැන් වරින් වර විවිධ ශාස්ත්‍රවරු දැන් බුද්ධ කාලේ හිටියා මක්කලි ගෝසාල පකුද කච්චායන අජිත ගේස කම්බලි කියලා ඒ වගේ නිගණ්ඨනාත පුත් ආදී විවිධ ශාස්ත්‍රවරු හිටියානේ ඔය ගොඩාක් ශාස්ත්‍රවරු කියනවා මමත් බුදු වෙලා මමත් රහත් වෙලා ආදී වශයෙන් මේ විමුක්තිය සාක්ෂාත් කළා කියලා බොහෝ අය ඉතින් විවිධ අවස්ථාවල ලෝකයට ප්‍රකාශය කරනවා ඉතින් ඒ අතරේ තමයි දැන් මෙතුමාට බ්‍රහ්මා යතුමාට ආරංචි වෙන්නේ මේ විදේහ නුවර 500ක් භික්ෂුන් වහන්සේලා එක්ක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන බුදුන් වහන්සේ සැරිසරණව කියලා. ඉතින් මෙතුමාට සැකයි. ඇත්තටම සම්මා සම්බුදු වෙලාද දන්නේ මේ සම්මා සම්බුදුයි කියලා මේ ලෝකයාට සඳහන් කරමින් මේ ජනපද චාරිකාව යන්නේ මේ උතුමන් වහන්සේ කියලා මෙතුමාට පොඩි සැකයක් ආවා. ඉතින් මෙතුමා මොකද කරේ? මෙතුමාට හිටියා ඊටාම දක්ෂ ශිෂ්‍යෙක්. ඒ ශිෂ්‍යයාගේ නම උත්තර. උත්තර මානවක. ඉතින් මේ උත්තර මානවක නැත්තම් උත්තර කියන මේ තරුණයාත් මේ බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණතුමාගෙන් හොඳට ත්‍රිවේදය හදාරපු කෙනෙක්. ඊළඟ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවත් මේ බ්‍රහ්මායතුමා උත්තර මානවකයට උත්තර තරුණයාට හොඳට උගන්වලා තියෙනවා. ඊළඟට ඔය කතා කළා වගේ ඔය විවිධ ව්‍යාකරණ විදී නිරුක්ති ආදී පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබ්බ කෙනෙක් උත්තර මානවකයා. බ්‍රහ්මායතුමා මොකද කරන්නේ මේ උත්තර මානවකය කැඳවනවා. කැඳවල සඳහන් කරනවා උත්තර මේ ලෝකයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව දෙන්නෙක් පහළ වෙන්න පුළුවන්. එක්කෙනෙක් තමයි සක්විති රජතුමා. සක්විති රජ කෙනෙක් සංසාර ගමනේ හොඳට පින් කරගෙන ආවොත් අන්‍යයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව පහළ වෙන්න පුළුවන්. ඊළඟට යම් කිසි කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියාගෙන ඉපදිලා ඒව සහිතව ඉපදිලා ගිහි ජීවිතය අතහැරියොත් අන්‍ය සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන එක්කෙනෙක් තමයි සක්විති රජතුමා. එහෙම නැත්නම් ගිහි ජීවිතය අතහැරලා පැවිදි භූමියට පැමිණිච්ච සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ඉන්නවනම් අන්නේ උත්තමයන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්න පුළුවන්. මම ඔබට මේ හැම දෙයක්ම උගන්වලා තියෙන්නේ. මේ උත්තර මානවකයට සඳහන් කරනවා ඔබට දැන් මම ලොකු වගකීමක් පවරනවා. උත්තර ඔබ ඒ අරහං කියන, ඒ භගවා කියන, සම්මා සම්බුද්දයි කියලා මේ ලෝකයා සඳහන් කරන ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපයට යන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා ඔබ බුදු පියාණන් වහන්සේගේ ඒ රූපකායේ ඒ බුදු නාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපකායේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොඳට බලන්න ඕනේ. ඒක බලාගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ඒ උතුමන් වහන්සේගේ ජීවන චර්යාව දෙස බලන්න කියනවා. ඔබ කාලයක් අරගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් බලලා ඒ උතුමන් වහන්සේගේ දවසේ ගෙවන හැටි හොඳට නිරීක්ෂණය කරලා ඇවිල්ලා මට වාර්තා කරන්න කියනවා. උත්තර මානවකයාත් මොකද කරන්නේ? ආචාර්යන් වහන්සේගෙන් අවසර අරගෙන මිතිලා නුවර ඉඳලා විදේහ කියන මේ බුදුරජාණන් වහන්සේ අතුරු ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන මේ ප්‍රදේශයට යනවා. ප්‍රදේශයට ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ කරන ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන අතරේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහටම ගිහිලා වාඩි වෙනවා. වාඩි වෙලා දැන් මොකද කරන්නේ? ආචාර්යන් වහන්සේගේ අවවාදය. උගන්වලා නෙව්වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන. දැන් මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ පద్මාසනෙන් වැඩ ඉන්නවා. ධර්ම දේශනා කරනවා. දැන් මේ උත්තර මානවකයා තථාගතයන් වහන්සේගේ ත්‍රි සිරිපතුල දිහා බලනවා. ඊළඟට ඒ සිරිපතුලේ තථාගතයන් වහන්සේගේ ඇඟිලි සකස් වෙලා තියෙන ආකාරය බලනවා. ඊළඟට හැම දිහා බලනවා. හැමේ වර්ණ ස්වභාවය කොහොමද කියලා බලනවා. ඊළඟට තථාගතයන් වහන්සේගේ නේත්‍ර යුග්මයේ දිහා බලනවා. ඊළඟට ඌන රෝම ධාතුව දිහා බලනවා. ඊළඟට තථාගතයන් වහන්සේගේ පිරුණු උරහිස් ඊළඟට පිරුණු පිටිඅත්ල ඊළඟට පිරුණු පිටිපා කියන ඒවා ඒ වගේ තථාගතයන් වහන්සේගේ මුළු ශ්‍රී ශරීරයේ දිහා උඩින් ඉඳලා යටට බලන යටින් ඉඳලා උඩට බලනවා තථාගතයන් වහන්සේ මේක දැනගත්තා මේ උත්තර කියන මානවකයා තමන් වහන්සේගේ ශ්‍රී ශරීරය විමර්ශනය කරනවා කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියනවා කියලා මේ උත්තර කියන මානවකයට බුදුරජාණන් වහන්සේගේ ශරීරෙ පින්නත්නි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ඒ ලක්ෂණ 32කින් 30ක් ප්‍රකට වුණා. ඒත් සැකයි. මොකද සැක දෙකක් පේන්නේ නැති නිසා. ඒ පේන්නේ නැති දෙක තමයි පින්නත්නි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා කෝෂෝහිත වත්ත ගුහ්‍ය ඒ කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අපි දන්නවනේ පින්නති සංසාරේ ගොඩාක් පාරමිතා පිරුව කියලා. පාරමිතා කියන්නේ සංසාරේ නතර වෙන්නට හේතු වෙන ශක්තියින් සම්පාදනය කළා කියලා, ಗುಣ සම්පාදනය කළා කියලා. ඒ ಗುಣ ප්‍රධාන කොට 10ක් කියලා විග්‍රහ කළාට ඔය 10 ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරද්දී විශාල පරාසයකට ඇදලා යනවා. මෛත්‍රී පාරමිතාව කියන එක මෙච්චිත කියලා අපි කතා බහ කළාට ඒ මෛත්‍රියේ ලක්ෂණ ඒ කියන්නේ මෛත්‍රිය කතාවේදී කොහොමද ඊළඟට මෛත්‍රිය ක්‍රියාවේදී කොහොමද ඊළඟට මෛත්‍රිය ගැටුමකදී කොහොමද භාවිතා වෙන්නේ අන්න ඒ වගේ ඒ ඒ මෛත්‍රිය කියන සංකල්පය එකක් වුණාට ඒක භාවිතා වෙන ආකාරයන් අනුව අවස්ථානුව විවිධ විදියට බෙදලා යනවා එතකොට එහෙම එක ಗುಣධර්මයක් තමයි මෛත්‍රියේ තියෙන ප්‍රධාන ಗುಣධර්මයක් තමයි අසමගියයි ඉන්නව නම් සමගි කරනවා. දැන් මෛත්‍රිය කියන ගුණයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි හැඟීම තියෙනවා නම් කෙනෙක්ගේ හිතේ එයාට අසමගියයි පේන්න බෑ. අසමගියයි පේන්න බෑ කියන්නේ එයාට පේන්න ඕන සමගියයි. ඒ නිසා යා මොකද කරන්නේ? දෙන්නෙක් අසමගි වෙලා ඉන්නව නම් ඒ දෙන්නම සමගි වෙන්නමයි කතා කරන්නේ, කටයුතු කරන්නේ. හතර දෙනෙක් අසමගි වෙලා ඉන්නවනම් හතර දෙනාම එකතු කරන්න මෙයා කටයුතු කරන්නේ. එයාට අසමගිය තුල සතුට උපදින්නේ සමහර සමාජයේ ඉන්න අයට දෙන්නෙක් අසමගි වෙලා ඉන්නකොට ඒක එයාට සතුටක් ආශාදයක් වෙන්න පුළුවන් ඒ දෙන්නගේ අමනාපකම. නමුත් මේ බෝධිසත්ව ගුණපුරුණු උතුමන් වහන්සේලාට ඒක ලොකු සංවේගයක්. ඒ නිසා මොකද කරන්නේ? එක භවයක් නෙවෙයි, භව දෙකක් නෙවෙයි, භව 10ක් නෙවෙයි, භව 100ක් නෙවෙයි, භව දහසක් නෙවෙයි. අපේ පිළිතුන් දන්නවනේ තියෙන්නේ. මහා බෝසත්යන් වහන්සේගේ සංසාර ගමන. ඉතින් මේ හැම භවයකදීම තිරසන්නාත්ම භාවයක පිටුනක් මොකද්ද කරන්නේ? අසමගිනම් දෙන්නේ එකතු කරනවා. අසමගිනම් හතර දෙනෙක් එකතු කරනවා. අසමගිනම් ගමක් එකතු කරනවා. අසමගිනම් නියම් ගමක් ඒත් එකතු කරනවා. ඊළඟට අසමගිනම් ජනපදයක් ඒත් එකතු කරනවා. අසමගිනම් රටක් ඒත් එකතු කරනවා. මහා බෝසත්යන් වහන්සේ සක්විත රජ পদවිය ලැබුව ආත්මභාවවලදී මුළු පෘථිවි ධාතුවේමයි සමන් කෙරුවා. එතකොට 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් 400ක් 500ක් නෙවෙයි ඒ සක්විත රජතුමා දසරාජ ධර්මවල පිහිටමින් පංචශීලාදී පිහිටමින් මුළු පෘථිවි ධාතුවේම ඉන්න අය මොකද කළේ සමගි සම්පන්න කෙරුවා. මෙන්න මේ ಗುಣධර්මය හේතු වෙලා කෝසෝහිත වත්තු ගුහ්‍ය කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ එක ලක්ෂණයක් තමයි ඇතෙකුගේ මෙන් කෝෂයේහි වැසුණු අංග જાතියක් තියෙනවා. අන්න ඒක චීවරයෙන් ආවරණය වෙලා තියෙන හින්දා උත්තර මානවකයට දැర్శණය වෙන්නේ නැහැ. ඊළඟට තථාගතයන් වහන්සේගේ තව ලොකු ගුණයක් තිබ්බ සසර ජීවිතයේදී පරුස වචන නොකීම කියන එක. සාමාන්‍ය ලෝකයේ ගත්තොත් පින්නත්නි සමාජයේ ගත්තොත් එහෙම මේ ධර්මයක පිහිටක් නැති ධර්මය තුල හික්මෙන් නුවමනාවක් නැති යහපත් වචන කතා කරන කැමැත්ත නැති යහපත් වචන තුලින් සතුටු වෙයි මේ මනෝභාවය නැති මේ ලෝකයේ දිහාට හැරිලා බැලුවොත් එහෙම මේ පරුෂ වචන කියන එක දැන් වර්තමාන කාලේ කෙනෙකුට නුඹ කියලා කිව්වොත් ඒක පරුෂ ගණයට වැටෙන්නේ ඔබ කිව්වොත් යහපත් වචනයක් නුඹ කියලා කතා කරන්න ගියොත් කෙනෙකුට ඒක පරුෂ ගණයට වැටෙන්නේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා භාවිතා කරපු සමහර වචන උදාහරණයක් කිව්වොත් අපි තේරුම් ගන්න කියන්න පින්නත්නි දැන් තමුසි කියන වචනේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඔබ කියන වගේ වචනයක් අද ඒක පරුස වචනයක් විදිහට ගැනින්න. ඒ කියන්නේ ඒ වචනේ අමිකුට දැන් සාමියාට ඒ වචනේ පාවිච්චි කළොත් සාමියාට හිත රිදෙනවා. භාර්යාවට ඒ වචනේ පාවිච්චි කළොත් එයාගේ හිත රිදෙනවා. මොකද ඒක පරුසයි දැන් ඒක. දැන් ඒක පරුස විදිහට තමයි ගණන් ගන්නේ. ඔබ කිව්වට හිතට දෙන්නේ ඒ ඒ අපි කතා කරපු තමුසි කියන වචන කතා කරොත් හිතට දෙනවා. එහෙනම් අපි ඒක අහන්නවත් කැමති නැහැ. අන්න ඒ වගේ සියුම් තැනක ඉඳලා මේ ලෝකයේ තුල අන් අයගේ හිත රිදෙන වචන කතා කරනවා නම් ඒ වචන වලට කියනවා විවිධ සත්‍යයන්ගේ නම් භාවිතා කරමින් පහත් කරමින් අන්න ඒවට කියන පරුස වචන කියලා. සාමාන්‍ය ලෝකයා තුල නම් පින්නත් ධර්මයක් නැති කෙනෙකුගේ ජීවිතේ සතියකට වාර කීයක් විතර පරුස වචන කියවනවද? මාස කී මාසයකට වාර කීයක් ඔය පරුස වචන කියවෙනවද නැද්ද? අවුරුද්දකට වාර කීයක් ඔය පරුස වචන කියවෙනවද නැද්ද? ජීවිත කාලෙම ගත්තොත් වැනි පරුස වචන දවස ගානේ කියවෙන්න කියවෙන්න පොතක සටහන් කළොත් දාස් ගාණක් පරුස වචන කියපු චරිතයක් තමයි එතන ඉන්නේ. මහබෝසත්යන් වහන්සේ ඒ උදාර ජීවිත උදාර චරිත පින්නත් සංසාර ජීවිතේ ඒ උතුමන් වහන්සේට ආර්ථික ප්‍රශ්නාවත් සමාජීය ප්‍රශ්නාවත් ඊළඟට දේශපාලනික ප්‍රශ්නාවත් ඒ උතුමන් වහන්සේ සසර ජීවිතේ පෞල් ජීවිතේ ගෙවදී පෞල් ජීවිතවල ප්‍රශ්නාවත් ඒ ප්‍රශ්නේ විසඳන්න පරුස වචන එක්කහු කරගෙන නැහැ. එතුමාගේ ජීවිතේ නිරන්තරයෙන්ම තිබිලා තියෙන්නේ නේලා නිදොස් වචන. කන්න සුඛා. අන් අයට කනට මිහිරි වචන. ප්‍රේමණීය. හරිම ප්‍රේමණීය වචන තිබිලා තියෙන ලෙන්ගතු වචන. හදයංගම හදවතේ පහසුවෙන් වැදගන්න වචන තමයි තිබිලා තියෙන්නේ. බහුජන කාන්තා බොහෝ අය කැමති වචන තිබිලා තියෙන්නේ. බහුජන මනාපා බොහෝ අය මනාප වචන තිබිලා තියෙන්නේ. පරුස වචනෙන් බැහැර වෙලා තියෙන. මේක භවයක් නෙවෙයි, භව දෙකක් නෙවෙයි, භව 100ක් නෙවෙයි, භව ලක්ෂයක් නෙවෙයි, භව දසලක්ෂිකුත් නෙවෙයි. මෙන්න මේ ಗುಣධර්මය හේතු වෙලා ඒ තථාගතයන් වහන්සේට තිබිලා තියෙන පහූත ජීවහ. ඒ කියන්නේ අපූර්ව දිවක් තිබිලා තියෙනවා. ඒ දිව නාස් සිදුරු වලට ඇතුල් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ නාස් සිදුරු කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ නාස් සිදුරු වගේ නෙවෙයි රන් කුටීර දෙකක් වගේ කියලා තමයි තියෙන්නේ. හරිය පිරිසුදුයි. රන් කුටීර දෙකක් වගේ. ඊළඟ තථාගතයන් වහන්සේට පුළුවන් ඒ දිවෙන් කන් සිදු දෙක ස්පර්ශ කරන්න. ඊළඟට තථාගතයන් වහන්සේට පුළුවන් ඒ දිවෙන් සම්පූර්ණ නළලම වහගන්න. දැන් තථාගතයන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී දන්ත ධාතුන් පේන්නේ නැහැ. දිව පේන්නේත් නැහැ. තථාගතයන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී කතා බහ කරද්දී. එතකොට දැන් මෙන්න මේ උත්තර මානවකේ අර අනිකුත් 30ම දැක්කනේ. අර ලක්ෂණ 30ම දැක්කා මහා පුරුෂ ලක්ෂණ දැන් මේ දෙක පේන්නේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මේක හිතින් දකිනවා. හිතින් දැකලා මොකද කරන්නේ? තථාගතයන් වහන්සේගේ කෝෂයේහි වැසුණු අංගජාතේ ඡායා මාත්‍රයක් පෙන්눔 කරනවා. මිලින්ද ප්‍රශ්නේදී නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ එහෙම පෙන්නපේක ඡායා මාත්‍රයක් නමුත් පෙන්නපේක හොඳ නෑ නේද කියලා අහනවා. මිලිඳු රජතුමා ඒක ඇහුවට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ සඳහන් කරනවා එහෙම පෙන්වුවේ නැත්තම් උත්තර මානවකයා සැකසහිත කෙනෙක් බවට පත් වෙනවා. උත්තර මානවකයා සැකසහිත තත්යකට පත් වුණා කියන්නේ එයා ගිහිල්ලා ඊළඟට බ්‍රහ්මායු කියලා තමන්ගේ ආචාර්යවරයාට ඒක සඳහන් කරාට පස්සේ එයාටත් සම්මා සම්බුදුරයන් වහන්සේකට සැක පහළ වෙනවා විචිකිච්ඡා පහළ වෙනවා. එතකොට ඒ දෙන්නගේම ධර්ම අධිගමයට ඒක බාධාවක් වෙනවා. ඊළඟට ඒ දෙන්නාව පිළිගන්න යම් යම් අය ඉන්නවනම් එයාලගේ ධර්මාධිගමයටත් ඒක බලපෑම් වෙන්න කරනවා. ඉතින් සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට යම් කිසි පිරිසකට ධර්මය අවබෝධ වෙනවා නම් තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේක හරද මාංශය වුණත් උගුල්වල දෙන්න පුළුවන් කියනවා. අසංකේ කල්පගානක් මහා බෝසත්යන් වහන්සේ තමන් වහන්සේගේ මස් දන් දුන්න වාර ගාන මෙච්චරයි කියන්න බෑ. දෙනෙත් දන් දුන්න වාර ගාන මෙච්චරයි කියන්න බෑ. ලේ ධාතු දන් දුන්න වාර ගාන මෙච්චරයි කියන්න බෑ. තමන් වහන්සේ මුළු ශරීරෙම සම්පූර්ණයෙන්ම ජීවිත දාන දුන්න වාර ගාන මෙච්චරයි මෙපමණයි කියන්න බෑ. එතකොට එවන් උතුම් මහා ලෝක සත්‍යාව මේ සසර දුකෙන් බේරගන්න එපමණ කැපවීම කරගෙන ආපු මහා බෝසත්යන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා යම් කිසි කෙනෙකුට අවබෝධයකට යම් කිසි වැඩපිළිවෙලක් හේතු වෙනවා නම් අන්න ඒක සුදුසු ලෙස දැන් මෙතනදිත් උත්තර මානවකයට විතරයි ඡායා මාත්‍රයක් පේන විදිහට කටයුතු කළේ ඊළඟට තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ජීවහාව ඒ කියන්නේ දිව අර උත්තර මානවකයට විතරක් පේන විදිහ ඉර්ධිඅප්පානව නාස් සිදුරු දෙක ස්පර්ශ කරනවා ඊළඟට කන් සිදුරු දෙක ස්පර්ශ කරනවා ඊළඟ තථාගතයන් වහන්සේගේ නලල් තලය සම්පූර්ණ දිවෙන් වහන irdiya මාර්ගයෙන් අර උත්තර මානවකයට පෙන්눔 කරනවා ඊළඟට මොකද කරන්නේ දැන් මේ උත්තර මානවකයට සැක පහ වුණා සම්මා සම්බුදුන ගානම් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව ඊට පස්සේ මොකද කළේ ආපහු හැරිලා ගියේ නැහැ ඇයි? තමන්ගේ ආචාර්යන් වහන්සේ සඳහන් කළා කැමැති කාලයක් අරගෙන තථාගතයන් වහන්සේගේ ජීවන චර්යාවක් විමසන්න කියලා. මේ බ්‍රහ්මාව කියන ආචාර්යවරයාගේ උත්තර කියන මානවකයා තථාගතයන් වහන්සේ සමග මාස 7ක් සඳහන් කරලා තියෙනවා අටුවාවේ තථාගතයන් වහන්සේගේ ගඳ කිලියට පවා ගිහිලා තියෙනවා කියලා බොහෝ වාරවල තථාගතයන් වහන්සේ සැතපෙන විදිය තථාගතයන් වහන්සේ අවදි වෙන විදිය තථාගතයන් වහන්සේ ගන්ධකිලි ගන්ධ කුටිය තුල වැඩ ඉන්න විදිය මේ ආදී වශයෙන් ඉරියව් පවත්වන විදිය මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න. මේ විදිහට මාස 7ක් තථාගතයන් වහන්සේ පිළිබඳව නිරීක්ෂණය කරලා විදේහ ජනපදයේ ඉඳලා උත්තර කියන මේ ශිෂ්‍යයා අවුරුදු 120ක් වයසේදී තමන්ගේ වයෝ වෘද්ධ ත්‍රිවේදයේ පරප්‍රාප්ත බ්‍රහ්මායකුණ ආචාර්යන් වහන්සේ හමුවෙන් එනවා. හමු වෙන්න ඇවිල්ලා හරි ලස්සන විස්තරයක් තියෙන මෙතන ඉඳලා ඒ තථාගතයන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ විග්‍රහ කිරීමක් තියෙනවා. අපි මේ විග්‍රහයේදී තව සූත්‍රයක් මේකට එකතු කරගත්තා දීඝනිකායේ තියෙන ලක්ෂණ කියලා සූත්‍රයක්. අනේ ලක්කන කියන සූත්‍රයේ සඳහන් කරලා තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්න හේතු පින්වත්නි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දැන් මේ අපි කතා කරන බ්‍රහ්මාය සූත්‍රයේ විග්‍රහ කරනවා උත්තරමානවකයා ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්න හේතු ඒවා හරියම වැදගත් අපේ ජීවිතවලට. ඒ කියන්නේ මේවා ඇහෙද්දී අපේ පින්නතුන්ට බලන්න ඇතුළට වෙන දේ හිතට වෙන දේ කොච්චර තමගේ සාස්ෘණ වහන්සේ ගැන හැඟීම වැඩි වේද කියලා. පළවෙනිම සඳහන් කරනවා මේ බ්‍රහ්මායු කියන වයෝවෘද්ධ බ්‍රාහ්මණතුමාට එතුම හොඳ ගුණ යහපත් බ්‍රහ්මණයෙක් සැකහැර ගන්නයි පැහැදීම පිණිසමයි මේ ශිෂ්‍යය යව්වේ නැතුව වාදකින් පරද්දවන්නේ එහෙම නෙමෙයි ඉති උත්තර මානවකේ සඳහන් කරනවා සුප්පතිත්තිත පාදෝ හෝති ඒ භවත් ගෞතමයන් වහන්සේට මනාව පිහිටන භූමියේහි මනාව පිහිටන පාදයන් තියෙනවා කියනවා ලක්කන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පින්වත්නි තථාගතයන් වහන්සේට මේ මනාව පිහිටන ඒ කියන්නේ පොළොව හා සමයි. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ පය බිම තිබ්බට පස්සේ අර සම්පූර්ණයෙන්ම ඒ යටිපතුල පොළොව ස්පර්ශ කරන්නේ නැහැ. වක්කු ස්වභාවයක් තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ පාදය ශ්‍රී පාදයේ යම් කිසි විදියකින් බිම තැබුව විට සම්පූර්ණ පොළොවම ස්පර්ශ වෙන විදිහට තමයි සිරිපතුල තියෙන්නේ. අපි ඉමසලා බලන්න ඕන තථාගතයන් වහන්සේට එවැනි ආශ්චර්යමත් සිරිපතුලක් ලැබුණේ මොන හේතු වෙලාද? ලක්කන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා බුදු පියාණන් වහන්සේ පළවෙනි කාරණාව තමයි දීර්ඝ කාලයක් දානේ දන් පෑන් පූජා කිරීම. දැන් ඔය අටුවාවේ තියෙනවනේ පින්වත්නි මහා බෝධිසත්වයන් වහන්සේගෙන් දන් හැන්දක් නොලබපු කෙනෙක් මේ සක්වල නැහැ කියලා. මේ සක්වල ඉන්න සත්ව ගහණය මෙච්චරයි කියන්න බෑනේ. දැන් මහා මුහුදේ ඉන්න මස්ස ගහණය ගත්තොත් එහෙම කෝටි ප්‍රකෝටි බිලියන ගණන්. එතකොට මහ පොළවේ යට අපේ ඇහැට නොපෙනෙන අන්ධකාරී ජීවත් වෙන ත්‍රිසං සත්ව ගහණය කෝටි ප්‍රකෝටි බිලියන ගණන්. මහ පොළවේ ඇවිදගෙන යන බඩගාගෙන යන යාමගෙන යන මේ සත්ත්ව ගහණය ගත්තොත් කෝටි ප්‍රකෝටි බිලියන ගණන්. ඊළඟ මනුස්ස ගහණය, ඊළඟ දිව්‍ය ගහණය, ඊළඟට සතර අපාය අනිකුත් අපායන්ගේ සත්ත්ව ගහණය, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම ගහණය. සඳහන් කරන්නේ මේ සක්වල තථාගතයන් වහන්සේගේ සසර ජීවිතේ බෝසත් ආත්ම භාවයේදී දන් හැන්දක් නොලබපු කෙනෙක් නැහැ කියලා. එච්චර දන් දීලා. ඒ කියන්නේ ඔබත් බෝධිසත්වයන් වහන්සේගෙන් දන් ලැබපු කෙනෙක්. මමත් බෝධිසත්වයන් වහන්සේගෙන් දන් ලැබපු කෙනෙක්. අන්න ඒකේ ආනුභාවයෙන් මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ ආත්මභාවයේ ඒ රූපයේ මහා පොළව සම්පූර්ණයෙන් ස්පර්ශ කරන ශ්‍රී පාදයක් ලැබෙන්න නැත්තම් සිරිපත් තුලක් ලැබෙන්නට හේතුණා. ඒ කියන්නේ ඒ දන් දීම තුල ලැබුණු තව බොහෝ දේවල් තියෙනවා. දැන් බුද්ධත්වයට අනිවාර්යයෙන්ම ඒ දන් දීම බලපානවා. ඒ වගේම ඒ බුද්ධ කාය සකස් වෙන්න ඒ අවබෝධය විතරක් නෙවෙයි, ඒ ප්‍රඥායස පහළ වෙන්න විතරක් නෙවෙයි, ඒ දන්පැන් පූජා කිරීම බලපෑවේ ඒ බුද්ධ ශරීරය සකස් වෙන්නත් දන්පැන් පූජා කිරීම සසර ගමනේ හේතු වෙලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා සිල්වත් භාවය. තථාගතයන් වහන්සේ සංසාර ජීවිතේ බෝසත්යන් වහන්සේ නමක් විදිහට කටයුතු කරද්දී සීලයට හරීම ආදරේ. දැන් පින්නත්නි මේ ලෝකේ තියෙනවනේ අපි ආදරය කරන එක එක දේවල්. ආදරය කියන්නේ අපි කැමති දේවල්. ගෙවල් දොරවල්, මිල මුදල්, යාන වාහන. දැන් තරුණේ තරුණියක් ගත්තට පස්සේම දැන් තමන්ගේ කන කර ආභරණ වලට කැමති. ඊළඟට තමන්ගේ ඇඳුම් පැළඳුම් වලට කැමති. එන ඒවට ආදරේනේ. හරියට කැමතිනේ. ඒ වගේ තමන්ගේ යාන වාහන ජංගම දුරකථන ඉඳලා ගත්තට පස්සේ බොහෝ දේවල් වලට ආදරය කරනවනේ කැමතිනේ. මේ මහා බෝධිසත්ව ජීවිත පින්නන්ත යන්නේම හරීම සීලයට ආදරය කරනවා. Brahmacharyaවට Brahmacharyaවට හරියට ආදරය කරන උතුමන් වහන්සේ නමක් තමයි මහා බෝධිසත්ව ජීවිත කියන්නේ. අපේ බෝසතාණන් වහන්සේ පිළිතුන් දන්නනේ සංසාර ජීවිතේ අම්මයි තාත්තයි පුළුවන් තරම් කාලයක් බලා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? වනගත වෙනවා. ඒ ඒ ඒ අම්මා තාත්තා ගාව ඉන්නකනුත් Brahmachariක ජීවිතය ගෙවන්නේ. ඊළඟට වනගත වෙලා තවුස් ජීවිතය ගෙවන්නේ මැරිලා යනකම පින්නත් නේ Brahmachari ජීවිතයක්. එහෙම ගෙවපු භව ගාන දසදහස් ගණන්. Brahmacharyaට ආදරය කරපු තුමෙත් තමයි අපේ බුදුරජාණන් වහන්සේ සංසාර ජීවිතේ ආදරය කරන එකට. Brahmacharyaට ඉතින් අන්නේ සංසාර ජීවිතේ සීලාදී ගුණධර්ම පුරුදු කර කර ඒ ආපු ඒ උතුම් භ්‍රමචාරික ජීවිත ආනුභාවයෙන් සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් වන ඒ විතරක් නෙමෙයි. අතිරේකානිසංස විදිහට මේ පොළවේ සමව පිහිටින සිරිපතුලක් ලැබුණා. ඊළඟට සඳහන් කරලා තියෙනවා හරි ලස්සන කාරණාවක්. මවට පියාට සැලකීම. අපි සාමාන්‍යයෙන් නොහිතන කාරණාවක් නේ. මේ විදිහේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල එකක් වුණ මහ පොළොවේ සිරිපතුල සමව පිහිටන්නට හේතුන අනිත් කාරණා තමයි සංසාර ජීවිතේ අම්මටයි තාත්තටයි සැලකීම. බලන්න බුද්ධ ශරීරයක් සකස් වෙන්න බලපෑමක් කරනවා මාපිය උපස්ථානය. බුද්ධ ශරීරය අසංකේ කල්ප ගානකට සැරයක් පහළ වෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගේ බුද්ධ කාය සකස් වීමට බලපෑම් එල්ල කරනවා මෞපිය උපස්ථානය. බලන්නේ ඒක කොච්චර හොඳ ගුණයක්ද? ඊළඟට සඳහන් කරනවා මේ උත්තර මානවකයා දැන් මේ බ්‍රහ්මාවිතුමා මේවා අහගෙන ඉන්නේ මේ උත්තර මානවකයා දැන් බුදු පියාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ ගැන විග්‍රහ කරන ආකාරය. කියන්නේ දැන් දැන් පිනතු මෙහෙම හිතන්නකෝ දැන් අපේ අම්මා හරි අපේ තාත්තා හරි අපිව යවනව කියන්නකෝ මොකක් හරි දෙයක් සම්බන්ධව හොයලා බලලෙන්න කියලා. ඊට පස්සේ අපි ඒක හොඳට හොයලා බලලා ගෙදර ඇවිල්ලා අම්මේ මෙහෙමයි, අම්මේ මෙහෙමයි, තාත්තේ මෙහෙමයි, අරම තිබුණා, මෙහෙම තිබුණා කියලා අපි විග්‍රහ කරන්නේ. උත්තර මානවකයාත් ඒකම මේ කරන්නේ. ඉස්සෙල්ලාම සඳහන් කරන මේ සුප්පතිත්තිත පාදෝ හෝති. ඒ කියන්නේ මේ විදිහේ පොළොවේම ස්පර්ශ වෙන සිරිපතුලක් තථාගතයන් වහන්සේට තියෙනවා. දැකපු දේ විස්තර කරනවා. ඊළඟට සඳහන් කරන යටිපතුලේ චක්‍ර ලකුණු පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හැටපිච්ච වෙලාවල් වලදී පద్මාසනෙන් ඉන්නකොට යටිපතුල උඩු පැත්තට මතුවෙනවනේ. එතකොට උත්තර මානවකය හොඳට ඒව බැලුවා. තථාගතයන් වහන්සේට එහෙම යටිපතුලේ චක්‍ර ලකුණු පිහිටන උතුම් පුරුෂ ලක්ෂණේ ලැබෙන්න හේතුව තමයි හරි ලස්සන කාරණාවක්. මහා බෝධිසත්වයන් වහන්සේට පින්නදී සංසාර ජීවිතේ විවිධ ඇසුරු කරන්න ලැබෙනවනේ. එතකොට දැන් අපිට වගේම තමයි විවිධ අය ඇසුරු කරන්න ලැබෙනවා. ඒ ඇසුරු කරන්න ලැබෙන සමහර අය බාහිරපත් වෙන අවස්ථා තියෙනවා. තැති ගැනීම වලටපත් වෙන අවස්ථා තියෙනවා. ඊළඟට මානසික පීඩාව වලටපත් වෙන අවස්ථා තියෙනවා. ඊළඟට අනන දොඩන වැළපෙන අවස්ථා තියෙනවා. මහා බෝධිසත්වයන් වහන්සේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ සංසාර ජීවිත Tamanටේම හමු වෙන බයටපත් වෙන අයගේ බය නැති කරන්න කටයුතු කරනවා. තැති ගැනීම වලටපත් වෙන අයගේ තැති ගැනීම නැති කරන්න කටයුතු කරනවා. ඊළඟට ශෝක පරිදේ දුක්ඛ දෝමනස තියෙනවා නම් අන්නේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස නැති කරන්න කටයුතු කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් පිළිතුරු මතකදර ඒකාත්ම භාවයකදී ඒ රටේ රජතුමා තීරණය කරනවා එක උද්‍යානයක ඉන්න එක වනයක ඉන්න සියලුම මුවන් මරන්න කියලා. එතකොට දවසට එක එක මුවා ගානේ මරනවා. ඉතින් එක දවසක් මොකද උනේ? ගැබ්බර මෝදෙනක් මරන්න තීරණය කළා. ඉතින් ඒ ගැබ්බර මෝදෙන හරි ශෝකින් ඉන්නේ කුසේ පැටියා. ඉතින් බෝසත්යන් වහන්සේ මොකද කළේ? ඒ මෝදෙනගෙත් ඒ පැටියාගෙත් බය නැති කළා. තැති ගැනීම නැති කළා. ශෝකේ නැති කළා. කොහොමද නැති කළේ? රජතුමාට කියනවා, ඒ වදකයාට කියනවා, අද මාව ගන්න. අනේ මේ ගැබ්බර මුවම්ම බේරන්න කියනවා. ඉතින් මේ විදිහට සසර ජීවිතයේ ඇත්තටම අම්ම කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ වෙලාවකට සාමාන්‍ය කිසිම ඥාතිත්වයක් නැහැ. ආවේ කොහෙද දන්නේ යන්නේ කොහෙද දන්නේ ඒත් යමෙක් බයෙන් ඉන්නවනම් තැති ගැනීමෙන් ඉන්නවනම් ශෝක පරිදේ දුක් දුමනස් විඳිනවා නම් ඒවයින් මුදවන්න කටයුතු කරනවා. ඉතින් පින්නත් අපට මේවා ලොකු ආදර්ශයන්නේ. අපිට අපේ ජීවිතේ කොච්චර අය හම් වෙනවද බාහිරටපත් වෙච්ච, තැති ගැනීමටපත් වෙච්ච, අඬන අය, විඳවන අය. ඒකනේ පින්න ධර්ම දේශනා කිරීම ආනිසංස වාරයේ වැඩි කියන්නේ ඒකනේ. ධර්ම දේශනා කිරීම මහා ආනිසංස වාරයක්. ඇයි? බයෙන් ඉන්න, තැති ගැනීම වලින් ඉන්න අය, දුක් විඳින අය, පීඩාවට අහු වෙලා ඉන්න අය. ඒ තථාගත ධර්මයේ ඇසීමෙන් ඒ දුක් වලින්, ඒ පීඩාවලින් නිදහස් වෙනවා. ඒ නිසා ගිහි ජීවිතය ගත කළා කියලා හිතන් දෙපා. තමන්ගේ ළඟට එන එක්කෙනෙක්ට, තමන්ගේ පවුල එක්කෙනෙක්ට හරි, යාළුවෙකුට හරි, අසල්වාසියෙකුට හරි පිහිට වෙන්න යාළුවක බය නැති කරගන්න. තැති ගැනීම නැති කරගන්න. දුක් නැති කරගන්න. ඒ හිතල තවන දවන රාග දේශ මොහ ආදී කෙලෙස් උපදිනෝ නම් ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තුලින් එයාලා ධර්මයට ගන්න. ඒ බෝධිසත්ව ජීවිත අනුගමනය කරන්න. අපිත් යන්නේ අරිහත්ත්වයේ කියන උතුම් தත්ත්වයේ ළඟානේ ඒ තෙන්ට යන ජීවිතයටත් බෝධිසත්ත්ව කියලා කියනවානේ. ඉතින් අන්නේ ජීවිතයේට එවැනි தත්යකට යන්නට සුදුසු පරිසරය අපට හදාගන්න පුළුවන් මේ උතුමන් වහන්සේගේ ජීවිතය දිහා බලලා. එතකොට යටිපතුලෙහි චක්‍ර ලකුණ පිහිටන්නට හේතුව විදියට ලක්කන සූත්‍රය සඳහන් කරලා තියෙනවා සතර ගමනේ බොහෝ අය බය තැති ගැනීම, ශෝක වලින් මුදවා ගැනීම සහ පිහිට වීම කියන කාරණාව. ඊළඟට අපි මෙතනින් 32 ගැනම කතා කරන්න බෑ විශේෂ කාරණා කිහිපයක් විතරයි ගන්නෙ ඊළඟට පස්වෙනි සහ හයවෙනි පුරුෂ ලක්ෂණ දෙක තථාගතයන් වහන්සේගේ හස්තය ගත්තට පස්සේ සහ ශ්‍රී පාද ගත්තට පස්සේ හරීම මොලොක් ඊළඟට තියෙනවා මේ උන්වහන්සේගේ දෑත් ඊළඟට පා දැලක් වගේ කියන දැලක් කියන්නේ හරියම නම්මශීලී එකක් නේ අන්න ඒ වගේ හරියම නම්මශීලී ස්වභාවයක් තුන තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්ත සහ ශ්‍රී පා ලක්කන සූත්‍රය සඳහන් කරලා තියෙනවා සතර ජීවිතේ ඒකට හේතු වෙලා තියෙන්නේ සතර සංග්‍රහ වස්තු. දැන් මේ අපි තථාගතයන් වහන්සේගේ එක එක පුරුෂ ලක්ෂණ කතා කරද්දී පුරුෂ ලක්ෂණ වලට හේතු කියනවනේ. අනේ හේතු තුලින් දකින්න තථාගත ගුණ. ඒ හේතු තුලින් දකින්න බෝධිසත්ව ගුණ සාගරය කොහොම තියෙන්නේ නැද්ද කියලා. මෙතනදී සඳහන් කරන්නේ සතර සංග්‍රහ වස්තු. ඒ කියන්නේ දාණය. සංසාර ජීවිතේ පරිත්‍යාගය. දැන් බලන්න මේ දාණය නිසා එක අතකින් සුප්පතිත්ත්‍ිත පාද ලැබුණා. අනිත් පැත්තට මොකද්ද වෙලා තියෙන්නේ? මොලොක් නම්මශීලී අත්පා ලැබිලා තියෙනවා. ඊළඟට දාණය, ඊළඟට ප්‍රිය වචනය. හරිය ප්‍රිය වචන කතා කරලා තියෙනවා. ඊළඟට අර්ථ චර්යාව. අන්න ඒක හරියම වැදගත්. සමාජයේ ඉන්න සමහර අය ජීවිත ගත්තට පස්සේ අර්ථ චර්යාව නෑ. අර්ථ චර්යාව කියලා කියන්නේ අන් අයට අර්ථයෙන් ආදර්ශමත් වෙන. තමන්ගේ ජීවිතෙන් අන් අයට ආදර්ශමත් වීමට කියන අර්ථචර්යාව කියලා. කියන්නේ ප්‍රාණඝාත නොවි අන් අයට ආදර්ශමත් වෙනවා. සොරකමෙන් කාමීත්‍යාචාරයෙන් ඉවත් වෙමින් අන් අයට ආදර්ශමත් වෙනවා. ඒ වගේ කාමීත්‍යාචාර විතරන්නේ මුසාබස් පරුස වචන ඊළඟට රහමිර මත්පැන් ආදී භාවිතා කිරීම. කියන්නේ හැමතිස්සෙම Taman නිවැරදි වෙමින් අන් අයට මේ නිවැරදි වෙන්නට මාර්ගයක් සකස් කරනවා ආදර්ශය තුලින්. ඒ කියන්නේ උත්සාහවන්තයි. ඒ උත්සාහවන්ත කෙනෙක් දකිද්දී අනිත් අයටත් උත්සාහවන්ත වෙන්න හිතෙනවනේ. අන්න ඒකට කියනවා අර්ථචරියාව කියලා. භාවනා කරනවා. එතකොට සිල් සමාදන් වෙනවා. මේ විදිහට අර අර්ථවත් දේවල් නිරන්තරයෙන්ම කරනවා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් දැන් නිවසේ ඉන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දැන් ඊටාම නිවැරදි ප්‍රතිපත්තියකට අතුල් වෙනකොට මොකද වෙන්නේ? ඒ අම්ම තාත්තක ප්‍රතිපත්තිය දරුවන්ට බලපෑම් කරනවා. ඒ දරුවෝ ඒව ආදර්ශයට ගන්නවා. අපි සාමාන්‍ය ඒකට කියන්නේ ගතියට යනවා කියලා. දැන් අම්මලා තාත්තලා එහෙම කොච්චරවත් පරුස වචන කියනවා නම් ළමයි පුංචි කාලේ ඉඳලා ළමයි තුත් ඒ පරුස වචන කියන පුරුදු වෙන්නේ අර සත්‍ය කුඹ ජාතකයේ වගේ. සත්‍ය කුඹ ජාතකයේ සිද්ධ වුණේ අර එක ගිරවෙක් වැටුණා පරුස වචන කියන පිරිසක් ළඟට අනිත් ගිරව වැටුණා හොඳ වචන කතා කරන තවුසම් පිරිසක් අතරට. ඊට අනුව ගති ගියා නේ දෙන්නගේ. අන්න ඒ වගේ පවුලක් ගත්තොත් එහෙම පවුල තුල වැඩිහිටියෝ අර්ථවත් ජීවිතය අරගෙන යනවනම් ඒක දරුවන්ට බලපානවා. දැන් අපි මේ කතා කරන්නේ මේ භවයේ තුලනේ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ එහෙම නෙවෙයි. මේක පින්නදී කොච්චර අමාරු වෙන්නේ නැද්ද? අපි පින්නතුන් දන්නානේ රාග, දේශ, මෝහ ආදී කෙලෙස් දුරු කරන කොච්චර අමාරුද කියලා. අකණ්ඩ මාසයක් බොරුවක්වත් නොකිය පන්සල් රැක ගන්න කොච්චර අමාරුද කියලා පිළිතුරු ප්‍රායෝගිකව දන්නවනේ. දවසකට පැය ගාන එක දිගට මාසයක් විතර භාවනාවක් කරගෙන යන එක ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ කොච්චර අමාරුද කියලා දන්නවනේ. එතකොට මේ මහා බෝධිසත්ව ජීවිතය කියන්නේ උඩින් වැටිච්ච එකක් නෙවෙයිනේ. දෙවියන් විසින් හදපු එකකුත් නෙවෙයිනේ. අපි වගේම ඇස්මස් තිබ්බ හුස්මගත ජීවිතයක්. එතකොට ජීවිතයේ අන් අයට ආදර්ශමත් වෙන විදිහට මේ ප්‍රතිපත්තිකාභීව සංසාර ගමනේ අරගෙන එන්න කොච්චර අමාරු වෙන්න ඇද්ද? කොච්චර උන්වහන්සේ කැපකිරීම කරන්නේ නැද්ද ලෝක සත්‍යයට ආදර්ශමත් චරිතයක් වෙන්න අපි ඒව හොඳට හිතන්න ඕනේ අපේ හද පත්‍රටම දැනෙන්න ඕනේ මේ මහා බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ ඒක නිකන් භාවනාවක් වගේ අපේ හිතේ නැවත නැවත නැවත නැවතේ ජීවිතය ගැන ආවර්ජනා වෙන්න ඕනේ අපිව ගොඩාක් නිවැරදි කරනවා ගොඩාක් නිවැරදි කරනවා ඊළඟට මෙතුමා සඳහන් කරනවා මේ උත්තර කියන මානවකයා සුවන්න වන්නෝ හෝති. දැන් මෙයා දැකලා තියෙනවා දැකපු දේ මේ කියන්නේ තථාගතයන් වහන්සේ දිහා මම බලාගෙන හිටියා. ඒ තථාගතයන් වහන්සේගේ සිරුර රන්වන් පාටයි. රන්වන් පැහැයක් තියෙන්නේ ශරීරයේ. හේතුව විදිහට ලක්කන සූත්‍රය සඳහන් කරලා තියෙනවා සසර ජීවිතේ ක්‍රෝධ කරලා නැහැ. ක්‍රෝධ කරලා නැත්තේ ක්‍රෝධය උපදින්න හේතු නැතුව නෙවෙයි. මහා බෝසත්යන් වහන්සේට දීර්ඝ කාලයක් සසර ජීවිතේ කේන්ති යනවනම් කේන්ති යන්න හේතු වෙච්ච ඕන තරම් අසාධාරණකම් ලෝකයාගෙන් වුණා. දැන් අපේ පින්නතුන් ওই ජාතක පාළියෙම හදාරලා තියෙනවනේ. ඒ ජාතක පාළියෙම හදාරපු අපේ පින්නතුන්ට අහු වුණාද හමු වුණාද දේවදත්ත අප්‍රමාණ ඉදිරිවාදිකම් කරද්දී පන්න පන්න පලිගනිද්දී අපේ මහා බෝසත්යන් වහන්සේ ක්‍රෝධයෙන් පලිගනිමින් නැවත නැවත නැවත නැවත ඒ ජීවිතේ පස්සේ පැන්නුවා කියලා. ඒ බොහෝ අසාධාරණකම් හැමුවේ නැත වෙලාවකට තමන්ගේ ජීවිතෙන් නැති කළා. එහෙම ආත්මභාවිනුත් තියෙනවා. දේවදත්ත සමහර ආත්මභාවල ওই මහා කපි ජාතක එහෙම ගත්තොත් ඒ වඳුරු ආත්මභාවයක් ලැබලා හිටපු ආත්මභාවයේ බෝසත්යන් වහන්සේ මහා සැඩපහරේ වැටිලා මෑණිලා යන විදිහටම කටයුතු කළා. අපි කවුරුත් දන්න ශාන්තිවාදී ජාතකයේදී අවසානයේදී පයිනුත් ගහලා හෘදේ මාංශයට උණුලේ වමනේ කරන විදිහේ වේදනාවක් ඇති කරවලා ඝාතනය කළානේ මහා බෝසත්යන් වහන්සේව දේවදත්ත කලාබරජ විදිහට. ඉතින් එවැනි බලන මරණ දුක දෙද්දී වෛර කරන්නේ කියන්නේ ඕක පොඩ්ඩක් මතක් වුණොත් තමන්ගේ දරුවෝ එක්ක දරුවෝ ගැන කේන්ති කිය වෙලාවකට තමන්ගේ සාමයා ගැන කේන්ති කිය වෙලාවකට පොඩ්ඩක් මතක් වුණොත් උනුලේ වමනේ කරන තරම් දුකක් දීලත් මාරාන්තික දුකක් දීලත් මගේ බෝධිසත්වයන් වහන්සේ ඒ දුක දුන්න කෙනාට වෛර කළේ නෑ කියලා මතක් වුණොත් තමන්ගේ භාර්යාව තමන්ගේ හිත රිද්දනකොට ඕව මතක් වුණොත් තමන්ගේ හිත සංසිඳනව Tamanටම තේරෙන්නේ අපිට වෙලා තියෙන පින්නත්ටි අපිට කේන්ති යන වෙලාවලට ඕව මතක් වෙන්නේ තථාගතයන් වහන්සේ මතක් වෙන්නේ බෝසත්යන් වහන්සේ මතක් වෙන්නේ මේවා හදාරද්දි මොකද වෙන්නේ දැන් මේ සූත්‍ර දේශනාව අහනවනේ බලන්නකෝ මේක ඇහුවට පස්සේ මොකද වෙන්නේ කියලා Tamanට අද දවසේ හරි අපි පින්නතුන්න නැත්තම් හෙට දවසේ හරි මේ සූත්‍රය හොඳට අහගෙන ඉන්නව නම් කේන්ති යන වෙලාවක මේ ජීවිතේ මතක් වෙයි බෝධිසත්ව ජීවිතේ මතක් වේ. තථාගතයන් වහන්සේ මතක් වේ. හරියට අලු ගොටකට වැස්සක් වටනවා වගේ. ඒ අර අර අර බාහිර කෙනා සම්බන්ධ ඇතිවෙච්ච තරහ යටපත් වේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නත්නි උත්තර මානවකයා සඳහන් කරනවා සසර උත්තර මානවකයා සඳහන් කරන සුවන්න වන්නෝ හෝති. ඊළඟට තථාගතයන් වහන්සේගේ තිබු ගුණ ධර්ම තමයි රූප ලක්ෂණ තමයි දූවිලි නොදෙන සිනිඳු සම. ඊළඟට පිටියත් පිටිපා ඊළඟට දෙවුර කඳ ඒ කියන්නේ ශරීර බඳ එහෙම යන සත්තන මනාව උස්ව පිහිටීම මාංශ සහිතව ඊළඟට වහා රසය ග්‍රහණය වන රසනහර ඊළඟ විශේෂයෙන් තිබිලා තියෙනවා ඊතා පිරිසිදු නිල් පැහැති දියබෙරළිය මල් පාට අබි නීල නේත්‍ර යුග්මයක් අබින්හීල නෙත්තෝ හෝති ඊළඟ මෘදු පුඩුන් රතක් බඳු ඌර්ණ රෝම ධාතුව දෙබර දෙබම අතර ඊළඟ පිරිපුන් නලල් තලය සහ තථාගතයන් වහන්සේගේ ශීර්ෂය හිස ඉතින් මෙන්න මේ විදිහට අපි ඔය කිහිපයක් සිහිපත් කළේ ඊළඟට මේ උත්තර මානවතයා බ්‍රහ්මායු සමන්ගේ ආචාර්යන් වහන්සේ සඳහන් කරන ආචාර්යන් වහන්සේ ඒ විතරක් නෙවෙයි ඒ තථාගතයන් වහන්සේ ගේ ඉරියව් පැවැත්ම. ඉරියව් පැවැත්ම සඳහන් කරනවා වඩින විට තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලාම දකුණු පාය තමයි මොන්න මොන්න සිද්ධිය දුනත් ඉදිරියට ගන්නෙ. ධර්මාසනයක වාඩි වෙලා ඉඳලා හරි නැත්නම් වෙනත් ආසනයක වාඩි වෙලා ඉඳලා හරි එහෙම නැත්නම් සැතපෙළ ඉඳලා හරි යම් කිසි මොහතක පියවරක් ඉදිරියට තබනවා නම් දකුණු පායම. එහේ මෙයා ඔක්කොම බලාගෙන හිටින්නේ මාස හතක්. දැන් මේ ಗುಣධර්ම 45 අවුරුද්දක්ම තිබ තථාගතයන් වහන්සේට. ඊළඟට තථාගතයන් වහන්සේ වඩිනකොට ධනහිස ධනහිසේ ගැටෙන්නේ නැහැ. ඊළඟට ගොප්පැටේ ගොප්පැටේ ගැටෙන්නේ නැහැ. දැන් පින්නතුණු අධ්‍යක්ෂයෙන් ඇති සමහර අවස්ථාවල මේ ගොප්පැටි කියන්නේ මේ ඇස් වටේ හරිය එකිනෙක හැප්පුණාම එහෙම වෙගෙන් වෙගෙන් යන්න ඉන්න බැරි වෙනවා. තථාගතයන් වහන්සේට වැඩිලාවත් ඒක වෙන්නේ නැහැ. හත් මාසයක් බලන් හිටියා. ධනහිස ධනහිසේ වදින්නේ නැහැ, ගොප්පැටේ ගොප්පැටේ වදින්නේ නැහැ. ඊළඟට ගෙල හරවල බලන්නේ පිටිපස්සේ යමක් වුණොත් මුළු ශරීරෙම හරවනවා ඊළඟට වියදණ්ඩක දුර බලන්නේ ඊළඟට උඩ බලන්නේ වටපිට බලන්නේ දැන් අපි දේශනා මාතෘකාවට තෝරගත්තේ අපි න කායපචාලකං අන්තරකරේ ගමිස්සාමිත සික්ඛාකරණියා එහෙම කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ අපටත් දේශනා කළද තථාගතයන් වහන්සේ ගම් වඩිද්දී වටපිට බලන්න එපා. ඊළඟට ගම් වඩද්දි ගම් වඩිද්දි න සී සප්පචාලකං හිස හොලව හොල යන්න එපා. ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව වර්ගෙන පින්නත් අපේ ජීවිතේට ගන්න පුළුවන් ටික ගන්න ඕනේ. සම්වරභාවය. ඒ කෙලෙස් හැමතිස්සෙම කැමති දඟල දඟල ඉන්න, දඟල දඟල දුවන්න, පනින්න, ඔළුව හොල් හොල් ඉන්න, බස් රථයේ ගියත් අර ඇහෙන ගීතයකට තට්ටුවත් අතින් මේව කර කර ඉන්න. එහෙමනේ. ඒ කියන්නේ ඒ කෙලෙස් වල ස්වභාවය. ආශාවන්ගේ ස්වභාවය. ඔලුව හොල හොල ඉන්න ආසයි. ඊළඟට නට නට ඉන්න ආසයි. අර ගීතයක් ඇහෙද්දි තට්ටු දම දම ඉන්න ආසයි. ඒ තණ්හාවේ ස්වභාවයන්. ඒ තණ්හාව කියන්නේ සාමාන්‍ය ජීවිතයක් වෙලාගත ධර්මයක් නේ. එතකොට දැන් තථාගතයන් වහන්සේ මේ ශ්‍රාවක අපිව පවා සංවර කරලා තියෙනවා මේ කෙලෙස් වලට ඕනෑ විදිහට මේ ගමන් බිම යන්න එපා. ඇවිදින්න එපා. මේ කෙලෙස් වලට ආහාරයක් වෙන්න එපා කියලා. ඉතින් ඒ ඒ ගුණය තථාගතයන් වහන්සේගේ නිකලෙස් තථාගතයන් වහන්සේගේ ජීවිතේ ඉහළින්ම තිබ්බා. ඊළඟට ඇතුළු ගමකට පිවිසුණාට පස්සේ දැන් නිවසකට මන්දිරයකට ඇතුල් වෙනවා නම් කය නමන්නේ කය අනවශ්‍ය විදිහට ඔසවන්නෙත් නෑ. දැන් ඇතුල් වෙනකොට යම් ධාරයකින් හරි යම් කිසි උළුවස්සකින් හරි ඊළඟට අසුන අල්ලගෙන තථාගතයන් වහන්සේ වාඩි වෙන්නේ නෑ. ඊළඟට දනින් දන එකමත එක තබාගෙන තථාගතයන් වහන්සේ වාඩි වෙන්නේ. සමහර අය කකුලක් පිට කකුලක් දාලා ඉන්නේ. තථාගතයන් වහන්සේ එහෙම නැහැ. අපේ ජීවිතේ ගන්න වටින ගුණ ධර්ම. ඊළඟ තථාගතයන් වහන්සේ වාඩි වෙන්නේ පුළුන් රොදක් තබන්නාක් වගේ. බරට වාඩි වෙන්නේ නැහැ. ඇවිදිනකොට තථාගතයන් වහන්සේ සමහර අය වගේ අඩි සද්ද දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඇවිදිද්දි සමහර අය ඇවිදිද්දි ඩිග් ඩිග් ගාලක සද්ද ඇහෙන පින්නත් නේ. එහෙම නැහැ තථාගතයන් වහන්සේගේ පියවර තිබෙන කොච්චර ලස්සන ජීවිතයක්ද. ඊළඟ තථාගතයන් වහන්සේ අතුල් ගමෙන් ගිහිල්ලා වාඩිලි ඉන්න වෙලාවක වුණා ඔබ මොබ බැලීම් නැහැ. සිංහ රාජෙක් වගේ තමයි අපේ සාස්ෘණ වහන්සේ ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තව ගොඩාක් විස්තර කියනවා. මේ ටික හෙරුකට මොකද වෙන්නේ අර බ්‍රහ්මායු කියන ආචාර්යවරයාට පැහැදිලිවම දැනගත්තා අරහම්ම තමයි. සම්මා සම්බුද්ධම තමයි. විද්‍යාධන සම්පන්නම තමයි. මොකද කළේ? දිසාවට හැරෙනවා. දිසාවට හැරලා දෑත් නල්ලට අරගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහත සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහත සම්මා සම්බුද්දස්ස. ඒ තථාගත භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. අනේ මගේ নমස්කාරය වේවා. මගේ වන්දනාව වේවා කියලා. අද පත්ලෙන්ම තුන් වාරයක් වන්දනා කරනවා. මෙතුමට අවුරුදු 120යි. මෙතුම මොකද කරන්නේ? යනව පින්නත් බුදු පියාණන් වහන්සේ බලන්න. බලන්නේ හැංගීම එතකොට අවුරුදු 120යි. තථාගතයන් වහන්සේ ළඟට ගිහිලා තථාගතයන් වහන්සේගේ දිහා බලාගෙන ඉඳලා ඒ තථාගතයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තේරුම් වලගෙන සඳහන් වෙනව පින්නාති නැගිටලා ගිහිල්ලා මොකද කළේ? තථාගතයන් වහන්සේගේ දෙපා ළඟ වැඳ වැටිලා දෙපා ඉඹ ඉඹ පින්නාත්නි වැඳලා තියෙනවා. මම බ්‍රහ්මායු මම බ්‍රහ්මායු කියලා. පස්සේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණ මේ පියතුමා මේ බ්‍රාහ්මණතුමා ඊළඟට නොබෝ දිනකින් මරණයටපත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමා මිය ගියා. එතුමාගේ ගතිය මොකද්ද කියලා අහනවා. එතකොට තථාගතයන් වහන්සේ සඳහන් කරනවා පින්වත් මහණෙනි තරණය කළ විචිකිච්ඡා සහිත මෙතනින් ගිය බ්‍රහ්මායෝ ඒ කියන්නේ තරණය කළ විචිකිච්ඡා කියන්නේ සෝතාපන්න වුණා. මාව වෙහෙසීමකට පත් කරන්නේ නැතුව. ඒ කියන්නේ වෙහෙසීමකට පත් කරන්නේ නැතුව කියලා මෙතන සඳහන් කරේ දැන් සමහර සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගෙන් විවිධ ප්‍රශ්න අහලා එතනින් එහාට යන්න. තථාගතයන් වහන්සේ සඳහන් කරනවා පින්වත් මහණෙනි මාව වෙහෙසීමකට පත් කරන්නේ නැතුව බ්‍රහ්මායෝ පංච ඕරම් භාගයේ සංයෝජ ධර්ම ප්‍රහාණය කරගෙනයි කියනවා. මරණයටපත් වෙලා සුද්ධාවාසය බ්‍රහ්මතලයේ අනාගාමී උතුමෙක් විදියට ඉපදුනේ කියලා. ඒ කියන්නේ අවුරුදු 120ක් වුණත් සෝතාපන්න බවටපත් වෙලා ඒ ඉතිරි දින කිහිපේ ලොකු උත්සාහයක් දරලා තියෙනවා. ඉතිරි සංයෝජන ප්‍රහාණය කරගන්න. කොච්චර ආදර්ශයක්ද? අපිට, ඔබට අපිට අවුරුදු 120ක බ්‍රහ්මණතුමෙක්, පියතුමෙක් තමන්ගේ ජීවිතේ ගත්ත වීරියක් අවබෝධයට හැම දිනාටම ඒ උතුම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසීමාන්තික ගුණකාය රූපකාය පිළිබඳව නැවත නැවත පැහැදීම් ඇති වේවා තමන්ගේ ජීවිතයේ මහා පුණ්‍යවන්ත ජීවිත බාටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති Thank you.